ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. මාවට ආයිබෝ වේවා කියලා අපේ ජන සමාජයේ ආශිර්වාද මැකි තිබෙන බව ඔබ අහලා තිබෙනවා. ඉතින් ප්‍රිය රසික රසිකාවනි ඔබට අමයුබෝවන්. ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. බර්ටන් රසල් මේ එංගලන්තේ මහා බ්‍රිතාන්‍යයේ විසූ මහා දාර්ශනිකයා. ඔහුගේ එක කියමනක් අපේ හිත් ගත්තා. ඔහු විසින් කියන ලද බොහෝ දේ ඊටාම සාරගර්භයි. මේ කියමන නම් මිනිසා අරගල තුනක් කරනවා. එක අරගලයක් තමයි සෝබා දහමට එරෙහිව කරනු ලබන අරගලය. අනික් අරගලය තමයි තමන් නොවන අනිකාට එරෙහිව කරනු ලබන අරගලය. තුන්වැන්න කුමක්ද? තමන් තමන් සමගම කරනු ලබන අරගලය. අරගල මැදින් උවදුරු මැදින් විපත් මැදින් ජීවිතයේ ගඟ ගලනවා වසන්ත කාලය උදා වෙලා තිබෙනවා. එය අමතක කරන්නට බෑ. අප කුඩා කාලේ සුනිල් ශාන්තයන්ගේ හඬ ඇහුණා විශේෂයෙන් මේ කාලේ. ඔහුගේ යෝගීයා මතකයට එනවා. ඔබට මතකද දන්නේ මේ ගීතය මංගල ගීතන්සේ නලනවුරුන්නේ උන් පිළි හැම පැත්ත දින වැදෙන දින මේ සිංහල සෙල්ලම් හැම ගම රට පැතිවේ සිංහල රසවත් කැවිලි පෙවිදිගේ දොරේ සැවොම් කොකිස් අලුවා අතිරස මුං කැරලි සිරිබත් සිරිදෝතී මේ ඈ රස කැවිලි යක් යක් පාසා හැම පළතුරුයෙන් පුරෙන් ඉන්න ඉන්නයි යනුයෙන් පෙරේ සතුට දුන් දුන් අදියෙන් අලුත් සිසිලි ඇඳගෙන කඩ මලු ඇති වෙමනේ ගම් යන්නෝ කුලත් පුරුළු ගෙන වැඩි සිටි යන්දක වරද සමා කරගන්න මලොත් උදා සිදු කරගන්නට පන්සල් පන්විද යන්නෝ හෙලත් සතුටු සයුරි දුතු දුතුවන් මෙදින දුපක් නොමැදන් සිංහල අවුරුදු මංගල ගීතාසේ සිංහල නවුරුරුවි උන් පිළි හැම පැත්තේ පන්දු කෙලින් ලෝ කල්ලි ගහන්නෝ සත්තු පනින්නෝ වල කජුලන්නෝ ගබන් ගහනු කිලුවන් ගනු ඇතැමු පොන්සිලි පැදපැද වාරම් කියති ඇතැමු පැරදුන උන් හට ජල්ලිද දවති ඇතැමු කිලුතෙන් බලා සතුටින් සිටති ඇතැමු කාවී සැතපී විඩා සිදුවති මාපිය සූරදු නැමි තුරන් සිතුම් පැති ලෙස රසරන් මා පිය සූදාරුනේ මිතුරන් එක්නි පැති ඉතරතරන් සමගි බලි ඇති අගය නරන් පින්වනවා අද හදද පුරන් සිංහල නවුරු මංගල ගීතේ සිංහල නවුරු අන්තෝ ජටා බහී ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම කෝයි මං විජටයේ ජටම් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ප්‍රශ්නයක් හැම විටකම පැන විසඳීම තමයි බුදුන් වහන්සේ කළේ ඒ අතරින් මහා කරුණිකව මහා ප්‍රඥාවන්තව ලෝකයට සත්‍යය දේශනා කළා මේ ප්‍රශ්නේ මොකද්ද හැමතැනම තිබෙන්නේ ගැට මුසු තැන්. මුල, මැද, අග ජීවිතයේ ජීවන ගැටලු ලෝකයේ ලෝක ගැටලු අර්බුද තිබෙනවා. කවුද බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ගැටලු ලියන්නේ? මේක තමයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර කුමක්ද? සීලවන්තයා. ඒ කියන්නේ විනයගරුක පුද්ගලයා. ඒ වාගේම ප්‍රඥාවන්තයා නැනනුවන දල්ව ගත්ත ගුණගරුක පුද්ගලයා මේ ගැටලු වලට විසඳුම හොයාගෙන ගැටමුසුතෙන් විසඳ ගන්නවා කියලයි එහිදී කියන්නේ. ඉන්ද්‍රාණී විජේබණ්ඩාර සහ සිසිර සේනාරත්න හර්බර්ට් ඇන් සෙනවිරත්නගේ ගීපද රචනයකට හඳපාන චිත්‍රපටයට ගීතයක් ගායනා කළා. එහි සංගීත නිර්මාණයත් ශිශිර සේනාරත්නගේමයි. හඳපාන අධ්‍යක්ෂණය කළේ කිංස්ලි රාජපක්ෂ. 965 වර්ෂය තමයි හඳපාන තිරගත වුණා කියලා කියන්නේ. මේ ගීත අරුණෝදයට, අරුණැල්ලට මේ හිරු උදාවත් සමග ගමේ ගොඩේ ජීවිතය පුබුදු කරවන ගීයක් වශයෙන් අපි හඳුනා ගන්න උත්සාහ කරනවා. सीन गी जिंदू पाया හැංගි හැංගි තනේ රූප ඡායා ඇත අහසේ නැගේ විඳු පායා සොය ලැබුවා ඔබේ මල් හිනාවේ කඳුළු ගංගා සිඳී යන්නා කඳුළු ගංගා සිඳී යන්නා කවුදෙන්දී හති රූප ඡායා ඒක ආසී නගේ සිඳු පායා දැනුම ලබා ගැනීමට එය Taman වෙත රඳවා ගැනීමට ප්‍රයෝජනයට ගැනීමට සහ වර්ධනය කර ගැනීමට ඇති විශිෂ්ටම සරලම හා පහසුම ක්‍රමය නම් ඵලදායක කාර්යයන්හි වැඩි වැඩියෙන් නිරත වීමයි කියලා ඇමරිකානු අධ්‍යාපනඥ බූක ටී වොෂින්ටන් පවසනවා 1900 1856 සිට 1915 දක්වා ඒ මහතා ජීවත් වුණා. අප ඉගෙන ගන්න දේ ක්‍රියාවට නැංවීමයි වටින්නේ. ඉතින් මට මතක් වෙනවා ගුවන් විදුලියේ ශ්‍රවණ පරිේෂණ අංශයෙන් නිර්මාණය කළ සීදස් කුලතිලක සංගීතවේදියා විසින් නිර්මාණය කළ ටී.එම්. ජයරත්න ගායකයා ඇතුළු පිරිසක් ගැයූ මේ ගීතය. අපි බලමු මේ ගීතය රස විඳින්නට. जानो ඔබේ ජීවිතය කුරුල්ල කුසේ පියාඹයි. පියාඹා අහසේ නොපෙනී යයි. වරක් පිබිදුණු පුෂ්පය මැලවී යන්නේ සදහටමය. එම පුෂ්පය නැවත පිබිදෙන්නේ නැත. උමාර් කයම් එසේ කියන්නේ. ඒ කෙසේ වෙතත් අපේ පැරණියන්ට කීනයක් තිබුණා. ගොඩ ගොවිතැන මඩ ගොවිතැන සමග ඒ හීනයත් එක්ක වසන්තයේ කරකාර බැඳීම ආදර කරුණා දැක්වීම දරු පරපුරක් බිහි කිරීම මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතය ලියුවේ ස්ටැන්ලි පීරි සංගීතවේදියාගේ තනු නිර්මාණය සමග විශාරද නන්දා මාලනී එම ගීතය මෙසේ ගායනා කළා. Thank you. ගොඩ ගොඩේ ඔබ හවි කාවිය ගැන ඔහුට කියන බසා සිටින්නම් උදින් හවා සිය ජීවිතයේ වැදගත්ම කාර්යයක් ඉටු කර ගැනීමට කෙනෙකු මාන බලන විට ඒ ප්‍රමාද වැඩි. බ්‍රිතාන්‍ය රහස් පරීක්ෂක නවකතාකාරිනියක් ඇගතා ක්‍රිස්ටි 1890 සිට 1976 දක්වා ඇය ජීවත් වුණා. ඇගේ කතා ලෝක ප්‍රසිද්ධ වුණා. ධම්මපදයේ තියෙන ගාතාවක් අපට මතක් වෙනවා. අප්පමාදෝ අමත පදං. කිසි දෙයක් කරන්නට ප්‍රමාද වන්නට හොඳ නැහැ. ප්‍රමාද වීමෙන් අත් වෙන්නේ විනාශයක්ම තමයි. සමන් පනාපිටිය සංගීතවේදියා අද ආචාර්යවරයෙක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ. ඔහු මාත්‍රා සංගීත කණ්ඩායම නිර්මාණය කළා. රෝහණ බැද්දගේ සංගීත වේදියා ඒ පසුබිමේ හිටියා ඒ කාලේ. අලුත් ගායක ගායිකාවන් බිහි වුණා. මේ අසන්ත කාලේ බක්මාසේ අවුරුද්දට ඔබින ගීතයක් සමන් අනාපිටිය නිර්මාණය කරමින් ගැයූ හැටි. සිල්ලසිනා මල් පැච්ච පිපිලා ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක